තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ උන්නත පරං භන්ති තීනාදවස්ස භික්ඛුනෝ චත්තාරෝ සම්මප්පදානා භාවිතා හොන්ති සුභාවිතා ඉදන්ති භන්තේ කීනාසවත්ත බික්ඛුනෝ බලං හෝති යං බලං ආගම්ම කීනාසවත්ත බික්ඛුනෝ ආසවානං khයං පටිජානාති දීනාමි ආසවාති ගෞරවනීය යෝගාන්තු මහා සංඝරත්නය පිරුම් පාදක කරයි කිරීමේ දවස ගත්තොත් ඒක සතිපතා අපි විපස්සනා භාවනා විපස්සනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නේ බදා බ්‍රහස්පතිඳ දවසක් වුණා ඒ වගේම ගුරුතු පොය දවස වුණා පසලොස්සක දවසේ ඒ නිසා දෙපිරිසක එකතුවක් සිද්ධ වුණේ ඒ දුරුතු ඔය ආන්දේ නිවාර දවස දුන්නාට මහා සංඝයා වහන්සේ ඊයේ එන තමන්ගේ ඒ විනය විනයානුකූල දින දර්ශනයට අනුව ඊපෝය කරන්න සිද්ධ වුණා. ඒ නිසා අද විස්තරණ වණී පැත්තෙන් බලනකොට පොය දවසක ස්වරූපේ නෙවෙයි තියෙන්නේ සාමාන්‍ය බ්‍රහස්පතින්ද වැඩ පිළිවෙලක්. නමුත් අර පොයට සිල් ගන්න පැමිණ නැත්නම් බලනකොට රජයේ දින දර්ශන අනුව අද පොය දවසක් වුණා. ඒ නිසා මේ අවස්ථාව ලොකෝටම ගැළපෙන විදිහට අපි කරගෙන ආව චාරිත්‍රය පැවැත්වීම වශයෙන්ොත් ඒ අදට නියමිත ධර්ම දේශනාව ඒ මාතෘකාව ඉදිරිපත් කරගෙනම අකිතාක්තුකට පාටත් ගැළපෙන ධර්ම කොටසක් මේ පැයක කාලය තුළ ඉදිරිපත් කිරීමටයි අදහස මේ ඉදිරිපත් කරගත්තා වූ මේ pāli පාඨය නේවාසික මහා සංඝරත්නයට හොඳට කීපතාවක් අහලා හුරුයි. මේක සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දාසක නිපාතේ සඳහන් වෙන සීනාසව බල කියන සූත්‍රය. ඒ සූත්‍රයේදී සරුවචන් වහන්සේ එක සාසනික හුරතලයක් නැත්නම් අසිරියක් ගිනහර පෑම සඳහා ඒ තමන් වහන්සේගේ ශිෂ්‍ය પરම්පරාවේ ඊ타ත්ම ධර්මීය පිළිබඳව ප්‍රඥා පිළිබඳව මුතුන් පෙත්තරන් පස්තුනා වූ ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අහනවා හරියට ගෝලයාගෙන් ඉගෙන ගන්න හදන ගුරුවරයෙක් වාගේ සාරිපුත්‍රය මේ සීනාස්ව තත්ත්වයට පස්තුනා වූ රහතන් වහන්සේට නැත්නම් සීනාස්වයන් වහන්සේට මොන වාගේ බල අමුදාවක් නැත්නම් කොමුණ බලයක්ද පවතින්නේ කියලා. ඉතින් එතෙන්දී හරියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් කියලා දෙනා වගේ ඉතාමත්ම දැන් නිවැරදි කතා කරන්නත් ඕනේ, පෙළට කතා කරන්නත් ඕනේ, කාරණාවට උත්තර දෙන්නත් ඕනේ. ආනේ සමයේ සංයමයේ යුක්තව සර්වඥන් වහන්සේට උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ මේ කීනාස්තෝ தත්ත්වයට පත්වෙච්ච කෙනෙකුට බල 10ක් කියනවා කියලා මට වැටහෙයි. ආනේ බල 10 මොනවද කියනකොට 1 2 3 4 5 6 කියලා එකින් එක එකින් එක විස්තර කරනකොට අපි ඔය උද්දෘත කරගත්තා වූ පාඩේ හම් වෙන්නේ හතරවෙනි බලයේ විදියට. ඉස්ලාම සදාහන් කරන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව කියන එක සීනාස වෙන වාක්‍යයට බලයක්. ඒ වගේම තමයි සියලුම මේ පංච උපාදානස්කන්ධයන්ට බොදුරු වෙන මේ කාම වස්තුන් ඒක ගිනි කබලක් වාගේ නිතරම දැවෙන ගිනි අඟුරු වලක් වාගේ දැවෙන දෙයක් කියන එක නිතරම මතක් වෙන එක සීනාස්වයන් වහන්සේට නිතරම බලයක්. තුන්වෙනි කාරණාව තමයි සඳහන් කරන්නේ සීනාස්වයන් වහන්සේ නිතරම විවේකයට, නිස්සරණයට වෙන්ව වාසය කිරීමට බර වෙන ගතියක් ඒකට නැඹුරුවක් පවතින කම සීනාසයන් වහන්සේට බලයක් හතරවෙනි කාරණාව තමයි සීනාසයන් වහන්සේ යම් ආකාරයකට ඒ යෝග ජීවිතය ගත කරන කාලේ කල්යාණ පු탁ඥව හෝ ශේක පුද්ගලයෙක් වශයෙන් තමන් අවබෝධ කරගත්තා නම් තමන්ගේ సంతාන තුල මේ හතරක් වූ සම්‍යක් ප්‍රධාන වීර්ය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩිලා තියෙනවා මනාකොට වැඩිලා තියෙනවා කියලා ඒකත් මේ කීනාස්වයන් වහන්සේට බලයක් කියන එකයි මේ හතරවෙනි කතාවේ සඳහන් වෙන්නේ පහ හය හත අට වශයෙන් සඳහන් වෙනවා ප්‍රතිපත්තාන සතර සම්‍යක් ප්‍රධාන දීගේ පංච බල පංච ඉන්ද්‍රිය හත් බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් මේ එක එක එකක් කරුණු පෙළට පෙළ ගැහිච්චාම ඔක්කොම ඉලක්කම් 10 පැහැදිලා. ඉතින් අපි මේ පසුගිය දවස්වල සාකච්ඡා කරපු දේවල් අතහැරලා මේ වීර්ය නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තමයි අදට මාතෘකාව වෙලා තියෙන්නේ. ඒකෙන් දැන් අඩු ගන්න ප්‍රමාණ දෙක තුනක් අපි ඒ වීරිය කොහොමද ඒ පු탁ජන පුද්ගලයෙක් වශයෙන් නැත්නම් යෝගාවචරයෙක් වශයෙන් එහෙම නැත්නම් තේක භාවයටපත් වුණා වූ ආර්ය උත්තමයෙක් වශයෙන් මේ සතර සම්මා ප්‍රදාන් වීර්ය බලයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එකයි සාකච්ඡා කළේ. ඒකෙදී අපි ප්‍රධාන වශයෙන්ම තෝරා ගත්තේ විපස්සනා යෝගාවචරය. එකෙන් අදහස් කරන්නේ නෑ මේ සමතය කොන් කරනවායි කියලා නමුත් මේක හොඳට හිත් වදින තාලෙට හිත් ගන්න තාලෙට එකම ජීවිතයක් තුල මේ කියන අපූර්ව සිද්ධිය මේ කියන උත්කෘෂ්ඨ වීරිය යොදවීම හොඳට නියෝජනය වෙන්නේ නිරූපණය කෙරෙන්නේ මේ විපස්සනා යෝගාවචරය තුල. ඒ නිසා මේ විපස්සනා යෝගාවචරය කොහොමද අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපේ සරුවච්චන් වහන්සේ ඉදිරිපිට ඒ සිංහනාදයක් කෙරුවා වගේ Taman තුල මේ වීරිය මනාකොට භාවිතා වුණා. නැත්තම් හොඳට පළපදියම් වුණා කියන தත්තරපත් කරගන්නේ කොහොමද කියන එකයි අපි මේ එදිනදා ජීවිත සම්බන්ධ පැත්ත වශයෙන් දකිමු. ඒක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළේ රහතන් වහන්සේගේ ගුණයක් රහතන් වහන්සේගේ බලයක් විදියට නමුත් ඒක යෝගාවචරයට බොහෝමත්ම සමීප විදියට දැක දැනගත්තොත් ඒක යෝග ජීවිතයට බොහෝම ගුණවන්තයි හොඳයි. සුව එළවන සුළුයි සෞඛ්‍ය සම්පන්නයි. මෙන්න මේ වීරිය යෝග ජීවිතය ගැන සඳහන් කරනකොට කලියත් පටන් කරගත්තා වාගේ ඒක එකම වීරියක් හැමදාම ඒකාකාරව පැවැත්වීමට වඩා ඒකේ යම් යම් මට්ටම් යම් යම් අවස්ථාවල් යෝගාවචරය දැන හඳුන ගන්නවා. ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු වශයෙන් අද මේ ඉන්න පිටිස ඔක්කොම ගත්තොත් ඒ ඔක්කොම දෙනා තම තමා වශයෙන් කුත්කලිකව කල්පනා කරලා තම තමන්ගේ ඥාන ශක්තිය වල හැටියට මේ ගෙවල් දොරවල් වල වාසය කරද්දී අමුදරුවන් සමග මුදල් පරිහරණය කරමින් කාම වස්තුන් පරිහරණය කරමින් ගත කිරීමෙන් අපිට මේ නිස්සරණයට කිත්ති වීම අමාරු බව දැනගෙන ඒ තාමත්ම දුෂ්කර වූ ඒ ප්‍රියංගෙන් වෙන්වීම සහ වස්තු භෝග වලින් වෙන්වීම తాවකාලිකව හෝ සාක්ෂාත් කරගත්ත පිටසක්. එවැනි පිරිසකට මේ වීර කතාවක් අහන්න සුදුසුකම් තියෙනවා. එහෙම නැති යත්තන්ට මේ වීර කතාව ඇහුවොත් යත්තන්ට තව හිතර කනගාටුවක්පත් වෙලා පශ්චාත්තාප වෙනවා. අපිට අඩු ගන්න මේ වැඩේට තාම බැහැ ගන්න තරම්වත් තාම පෙළඹුමක් එළවුමක් නැහැ නේද කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් මේ පළවෙනි වූත් වැදගත් වූත් පියවර තබාගත් ඇත්තන්ට නම් අනේ අපි මෙතෙන් දෙකන් ආවේ කවුරුත් කියලා නෙවෙයි අපි අපේම ශක්තිය වලින් නේද ඒක ගැන අපි කොච්චර සන්තෝෂ වෙන්න ඕනද අපේ භවයේ පුරා සංසාරේ පුරා ගෙන ආපු වේගයක් ක්‍රියාත්මක වෙලා නේද දැන් තියෙන්නේ කියලා සුදුසුකම හතහන් වෙනකොට සතුටක් පහළ වෙනවා මේ වීරිය ඇතුව මේ වාගේ මධ්‍යස්ථාන වලටපත් වෙලා නැත්නම් අටසිල් දසසිල් සාමණේර සිල් ගරු උපසම්පදා සීල සමාදන් වෙලා භාවනා කරන්න ගියාට පස්සේ මේ தത്വෙටපත් වෙච්චි නැතිව අපි හිතපු කාලේ තිබුණාට වඩා අමතර දුෂ්කරකම් අමතර ප්‍රශ්න අමතර අභියෝග රාශියක් මේ භාවනා ජීවිතයේදී මතුවෙනවා. ආනේ වෙලාවේදී අපි දැන් ගිහිගේ අතහැරලා නේද ඉන්නේ භාවනා මධ්‍යස්ථානයේද ඉන්නේ කියලා හිත අදිස්ථාන කරපමණට ඒ මතුවෙන දුෂ්කරතන් දුෂ්කරතා පහව යන්නේ නැහැ. ඒවට විශේෂ ප්‍රයත්න කරන්න ඕනේ. ඒවට විශේෂ ක්‍රම සහ විදි යොදන්න ඕනේ. බණ අහන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, කල්යාණ මිත්‍රයන් දකින්න ඕනේ, වීර්ය කරනැත්තු ආශ්‍රය කරන්න ඕනේ. කරලත් Tamange වේලාවට කළ යුතු වීර්ය, කළ යුතු ශක්තිය මුදා හරින්නේ නැත්නම් ඒ අවශ්‍යතාවයේ ඉටු වෙන්නේ නැහැ. ඒ දුෂ්කරතාවේ මඟ හරින්නේ ඒ දුෂ්කරතාවයේද තමනුයි එක්වීමෙන් මහා දුකකටපත් වෙනවා. ආන්න ඒ නිසා එතෙන්දී ඕන කරන්නේ අර ආරම්භ ධාතු කියන වීර්ය නෙවෙයි නික්ඛව ධාතු කියන ඊට වඩා බලවත් ඊට වඩා ඥාණයට බර වීර්යයක් අවශ්‍ය කරනවා. මේක තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා යෝගා වචරයන්ට අවශ්‍ය කරන බණ ධර්ම සාකච්ඡා සහ අසුරු කළ යුතු පුද්ගලයන් සහ ස්ථානේ ඒ தත්ත්වයටපත් වෙච්ච නැති අයට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් රුචි නොවෙන්න පුළුවන් ඒ අතන තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මට්ටමින් උඩට ආපු කෙනා ඒ වාගේ ස්ථාන, ඒ වාගේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පුද්ගලයන් ඇසුර තුලින් ඒ ආරම්භ ධාතු වීර්යයත් රැකගෙන නික්කම ධාතු වීර්යයට තව පෝෂණය දෙන්න ඕනේ. ආනේ පෝෂණය දීමේදී විපස්සනා උපදේශ මාලාවල් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ කටුකොහල් සහිත මේ අඳුරු වනාන්තරේ කපාගෙන සම්පූර්ණ වනයේ බින්දින්නේ නැහැ නමුත් Tamange බාර ඈත්මෑත් කරගෙන මේ අන්ධකාරයෙන් එළියට යන්නේ. ආන මේ විදිහට බලනකොට සරුවච්චන් වහන්සේ ඒ සාරා සංකේ කල්පලක්ෂයක් පුරා හැරි බලලා ගත්ත සාරය අතින් බලනකොට උන්වහන්සේ සඳහන් කළා මේ ලෝකයෙන් නැත්නම් මේ කතු අන්ධකාර සහිත වනයෙන් ඈතර වෙන්න නම් මුළු වනේ කපල කවදාකවත් කෙලවර කරන්න බෑ. එහෙමන තරම් වීර්යයක් මනුස්ස හිතක පහළ වෙන්නේ නැහැ. ඒක manussත්වයේට මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කරන්න පුළුවන් එකම දේ තමයි Tamange ජාම බේරගන්න එක. ඒ නිසා අපි කොතනින්ද පටන් අරගෙන යන්න ඕනේ, කොයි පාරද යන්න ඕනේ කියන එක ඉතාමත්ම සීමිත ශක්ති ප්‍රමාණයක් ඇති කෙනෙක් ඒ ශක්තිය නැතිනාස්ති කරගන්නේ නැතුව අවසාන දක්වා ගෙන යන්නේ ඉතාමත්ම සකසුරුවන් අර පිළිබැස්මෙන් පාවිච්චි කරන්න වාගේ නියම තැනින් පහර දෙන්න ඕනේ ඒ නියම ප්‍රමාණයට පහර දෙන්න ඕනේ ආනේ ගැන සලකා බලපු දරුවචන් ආංශයේ පෙන්වුවේ මොකද්ද? අපි මේ ගැටේ ලිහන්දරන් අනිවාර්යයෙන්ම අපගේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංක විඥාන කියන තැනින් පටන් ගන්නවා. බාහිරින් පටන් අරගෙන බෑ. අනුගේ පංචස්කන්ධ වලින් පටන් අරගෙන බෑ. මේ Tamanගේ පංචස්කන්ධයෙන් පටන් ගන්නවා. ඒ පටන් ගැනීමේදී තාම මෝහත් වෙලා නැති ආයුධ වලින් වැඩ කරන පිරිසක් වාගේ ආරම්භයේදී මේක හිට ගන්නා තාලට රුචි වෙන තාලට පටන් ගන්නට නම් වඩාත්ම ප්‍රකට තනින් පටන් ගන්න ඕනේ. ඒ නිසා විපස්සනා යෝග අවතරයට රූප ධර්මයමයි ආරම්භක පිවිසුම. සුද්ධ විපස්සකයට රූප ධර්මයමයි ආරම්භක පිවිසුම. මොකද නාම රූප කියන මේ පංචස්කන්ධය කියපු වචනේ අපි දෙකට කලනවනම් පැහැදිලිව දැනගන්න කයයි හිතයි නාමයයි රූපයයි. මේ නාම රූප දෙකෙන් රූපය තමයි වැඩේ පටන් ගන්නට පිවිසුම වෙන්නේ. තාමත් ඒ කලින් වඩලා තියලා විපස්සනාට හැරෙන කෙනාට නම් ඒ නාම වෙන්නත් පුළුවන් රූප වෙන්නත් පුළුවන් මොකද එතකොට මේ ඉන්ද්‍රයන් ප්‍රකට වෙලා ඉවුරු වෙලා තියෙන නිසා. ඒ නිසා සුද්ධ විපස්සකයට වෙන අතක් ගන්න දෙයක් නැහැ නාම රූප ධර්මමයි. ඒ රූප ධර්ම කියනකොට ඒ රූප ධර්ම වල පට වියාපෝ තේජෝ වායෝ කියලා මේක ප්‍රධාන වශයෙන්ම මහා භූත හතර ඉදිරිපත් කරගත්තොත් උපාදාරෝප වලට වඩා ඒක ප්‍රකටයි. ඒකෙනුත් වායෝ ධාතුව ඊටාමත්ම ප්‍රකට නිසා මේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන් පටන් අරගෙන මේ දෙවනි පන්තියේ වීර්ය දැන් අවශ්‍ය වෙනවා මේ ඉදිරිපත් කරගත්තා වූ වායෝ පොට්ටබ්බ ධාතුවේම හිත පවත්වාගෙන. ඒ මොකද මේ හිත ඒ තරම් අප්‍රකට ප්‍රකට නැති වුණත් හිතේ තියෙන නොසන්ඩාලකම නිසා අනන්නත්තර වෙන ගතිය නිසා අනිකුත් අරමුණු ගොඩාක් ඉල්ලගෙන ඉවවත් අල්ලගෙන භාවනා කරන්න පටන් ගත්තොත් ඒ පිවිසුම ක්‍රමිකමාදී පිවිසුම ශක්තිමත්ම දේ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව කියන ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල හෝ උදරේ ඒ වායෝ ධාතුව නිසා පහළ වෙන්නා වූ ඒ චලන කම්පන පෙර වූ ගති ඉදිරිපත් කරන භාවනාව කරනවා. මෙහෙම කරන්න ගියාම ඕනේ අර කලින් කිව්වා වගේ নানা ආකාර විවිධ දේවල් සද්ද රූප ගන්ධ ඉස්පත් ඉදිරිපත් වෙලා අර මූල කර්මස්ථානයේ පෙරලන ගතිය හරියට දුවන අශ්වයෙක් උඩ අලුපෝල් ගෙඩියක් තැම්පත් කරන්න හදනවා වාගේ බොහොම දුෂ්කර වෙනවා. ඉතින් යෝගාවචරයට අර තමන් කරගෙන ආපු ආගමික ජීවිතේ මේ දීගවල් වස්තු භෝග අතහැරලා ගත්තා වූ මේ පිළිසිදු විවේකය ඔක්කොම අදිෂ්ඨාන ශක්ති බවට පත් කරගෙන හිත තැම්පත් කරගන්න වෙනවා, දැඩි කරගන්න වෙනවා, අදිෂ්ඨාන කරගන්න වෙනවා මගේ හිත මේ මූල කර්මස්ථානයේ පවතිවා. ආන නැවත නැවතත් නැවත නැවතත් ඒ පැවතීම සඳහා මානසිකාරයේ යෙදවීම මේ විපස්සනා භාවනාව නිසා ඉතාමත් වැදගත් වෙනවා. හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව, අයාලේ යන්න දෙන්නේ නැතුව මූල කර්මස්ථානයේම දිගට පැවතීම සඳහායි මෙන්න මේ නික්කම ධාතු වීර්ය කියන දෙවෙනි පන්තියේ වීර්ය අවශ්‍යයි. ඒක යනකොට අර පළවෙනි පන්තියේ වීර්ය නිතරම එළඹ තියෙන්න ඕනේ ආරම්භ ධාතුව. ආයෙත් ගෙදර යන්න, ගිහියෙන්ට සිල් අතහැරලා දාලා පුරුදු ජීවිතේ ගත කරන්න හොඳයි කියලා කියනවනේ එතකොට අර දෙකෙන්ම හැලෙනවා දෙකෙන්ම වැටෙනවා දෙකෙන්ම පරදිනවා දෙකෙන්ම පෙරලිලා යනවා එහෙම නැතුව දිගට පවතින්න නම් නිකම ධාතු වීර්ය පවත්නකොට ආරම්භ ආරම්භ ධාතු වීර්ය නිතරම ආඩම්බරයක් විදියට නම්බුවක් විදියටම ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙලා මේක පවත්නකොට අර යම් අවස්ථාවක මූල කර්මස්ථානියේම හිත පිහිටියානම් අපි බලන්නේ දැනගන්න හදන්නේ විපස්සනා යෝග අවචරයා මේ Taman ක්‍රියාවත් වෙන ක්‍රියාවත් කරන හිත යොමු කරන වායෝ ධාතුවේ ඇත්ත ඇති හැටි දැක ගන්නවා. වායෝ ධාතුවේ ස්වභාවික ලක්ෂණ දැක ගන්නයි. ප්‍රඥප්තියෙන් වෙන් කරලා දැක ගන්නයි. නමුත් අපි පටන් ගන්නකොට තුල්ලෙමා පිට වෙනවා වශයෙන් මෙනෙහි කරනවා. උස්ස පිම්බීම ඇකිලිම වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් කරමින් හිත යම් ප්‍රමාණයකට මේ වීරිය යෙදී ගත කරනවා නම් කාන්දමකට යකට කැලක් ඇල්ලුවා වාගේ හිත අරමුණේ සමීපව පිහිටනවා. විපස්සනා වශයෙන් සමීපව පිහිටනකොට ඒ බලන හිතත් වායෝ ධාතුවත් අතර මායාකාරී දේවල් නැතුව හිත සමීප වෙලා හිත බොහොම චිත්ත සම්බන්ධ වෙනකොට මේ වායෝ ධාතුවේ සුද්ධ ගති ධාතු ස්වභාව තේරෙන්න පටන් ගන්නවා. මේ විපස්සනා භාවනාදී තවත් ඉතින් ගැඹුරක් දැන් මේ කියවෙන්නේ මොකද විපස්සනා භාවනාවේදී මේ නික්කම ධාතු ක්‍රියාත්මක වෙනකොට ඉදිරිපත් කළා වූ ධර්ම කොටාසේ ස්වභාවික ලක්ෂණ දැක ගැනීම තමයි පරමාර්ථය. මේක යෝගාචරය දන්නේ නැති වුණොත් ඒක ගුරුවරයාට වගකීමක් වෙනවා. අනියාමාර්ථයෙන් හෝ අනියම් මාර්ගයෙන් ඒ වක්‍රෝර්තියෙන් හෝ යෝගාවචරයයි ස්වභාව ලක්ෂණ යොමු කරවන්නේ. බණ ආල බණ කාරණා තේරෙන කෙනෙක් නම් තේරුම් ගන්න ඕනේ මේ නාසය ගැන විශේෂත්වයක් වෙන්නවත් බඩ ගැන විශේෂත්වයක් වෙන්නවත් හදනව නෙවෙයි මේ වායෝ ධාතුව අපේ ඇඟට ඇවිල්ලා හැප්පෙන වෙලාවදී ආචාරීදී අභ්‍යන්තර ක්‍රියාත්මක වෙලාදී වායෝ ධාතුවේ ස්වභාවය ඒකේ තියෙන ස්වභාවය අතු ආචාරින් වහන්සේලා නැත්නම් බුද්ධ දේශනාව අනුව පෙළගස්සලා තියෙන ඒකේ තියෙන කම්පන චංචල ගති නැත්නම් නොසොල්වා පවත්වන ගති ඉතින් හුස්ම ඇතුල් වෙනකොට මේ හැප්පෙන චංචල කම්පන ගති මේ එහෙම නැත්නම් නොසලීම පවතින ගති ආදී දක ගන්න පුළුවන් වෙනවා. මේ වයින් පටන් අරගත්තාම ක්‍රමයෙන් පඨවි ආපවා තේජෝ වායෝ ආදී අනිකුත් ධර්ම කොටාස වලත් ඇත්තා වූ ස්වභාවය. නැත්නම් අතපච්චක්ක කියලා කියනවා ප්‍රත්‍යක්ෂ අස්පන අපිට දකගත හැකි ලක්ෂණ ස්වභාවික ලක්ෂණ දැක ගැනීමේදී යෝග ජීවිතයේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් අපේ මේ නිස්සාරණ වණී අත්දැකීම අනුව කියන්න පුළුවන් එක දවස් 10ක්. ඒක මේ බොහොමත්ම පුද්ගලික මට්ටමක ඉඳගෙන කරන ප්‍රකාශනයක්. එක දවස් 10ක් කතා කරන යෝගාවචරයාගෙන් දෙන්නට තීන්දුව කරගන්න පුළුවන් ගුරුවරයාටත් ගෝලයාටත් ඒ හිත ස්වභාවික ලක්ෂණ දිහාට යනවාද නැත්නම් එnde end end end තාමත් පරමා ප්‍රඥප්ති වලම අවුලෙද ගත කරන්න කියන එක දවස් 10කින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ දවස් 10 ඇතුළත නැත්නම් අපි කියන මේ මූලික වායෝ ධාතුවේ යත්තාව ස්වභාවික ලක්ෂණ බලා ගන්නට කරන්නා වූ මේ වීරිය මේ නික්කම ධාතු වීරිය තුල ඒ වායෝ ධාතුවේ ස්වභාවික ලක්ෂණ දකින්න පැත්තට භාවනාව යනවන්නම් එතෙන්දි පහළ වෙනවා විපස්සනාවට මාවේනික වූ ඒ ක්ෂණික සමාධිය. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් දැන් භාවනා yaadෙනවා. භාවනා ප්‍රයෝජන ගන්න පුළුවන්. කියන එක ඒ යෝගාවචරයට වැටෙනවා. ප්‍රකාශන වලිනුත් වැටෙනවා. නමුත් යෝගාවචරයා තාම මේ වායෝ ධාතුවේ ස්වභාවික ලක්ෂණ තියෙද්දි ප්‍රඥප්තිය, කල්පනා ඥාන, කලින් අහපු බණ, තර්ක ඥාන ඉදිරිපත් කර ගනිමින් අර පිවිතුරුව පහළ වෙන්නා වූ ඒ විපස්සනා දැනුම යටපත් කරන වැරදි ප්‍රයත්න වල යෙදෙන්න ඉතියි. මෙතනදී කර්මස්ථානාචාර්යවර මතක් කරලා දෙන්න වෙනවා. ඒ ප්‍රඥප්තියෙන් බැස ගන්න බව හැබෑව. ප්‍රඥාතියෙන් බැසගත්තට පරමාර්ථ වශයෙන් Taman හිත යොදන්න ඕනේ, වීර්ය කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ කුමක් දැක ගැනීම සඳහාද මේ වායෝ ධාතු යත්තා වූ ස්වභාවික ලක්ෂණ. මේ ස්වභාවික ලක්ෂණ මතුවලා ස්වභාවික ලක්ෂණ වලට හිත බැඳිලා ස්වභාවික ලක්ෂණ හිත පිරීගෙන යනකොට පිරෙන ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රඥප්තිය හැදෙනවා. ප්‍රඥප්තිය යම් තාක් දුරට පවන්න හදනවා නම් ඒකට නැවත නැවත ගෙනත් දාන්න හදනවා නම් ඒ තාක් දුරට පරමාර්ථ ධර්ම අවබෝධය පමා වෙනවා. මෙතන යෝගාවචරයට ඒ අමුතු මාරුවක් ඉදිරිපත් වෙනවා. එතකොට තමයි ඒ අවට පරිසරයේ තියෙන යෝගාවචරයෝ නම් තමන්ගේ සීලයම පවතිනවා නම් නිස්සරණ ප්‍රතිපදාවක ඉන්නවා නම් මේක හරි පැත්තට තල්ලු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත නැවතත් ඒ පරමාර්ථ ධර්ම මතුවෙද්දිත් ඒක එපා නරකයි කැතයි රස නැතේ ආදී වශයෙන් ප්‍රකට නැතේ ආදී වශයෙන් හිත පැත්තකට බැලලා ප්‍රඥා ප්‍රඥාප්ති ධර්ම වලම හැසිරෙනවා නම් හරීම අවුලක් ඒ යෝග ජීවිතය. ඒක දෙලොවක් අතර හිර වෙච්ච ගත කරන ජීවිතයක් කොයි අතට යයිද කියලා කියන්න බෑ. මෙන්න මේ වෙලාවේදී ඒ निराවුල්ව නිස්සරණේ පැත්තට විවේකයේ පැත්තට හිත තල්ලු කරන්නම් අර කියන වීරිය දෙවනි පන්තියේ වීරිය වීරත්වයකින් මතුවෙන්න. මේ ධර්මයේ මේක අධර්මයි. අපිට රසවත් වුණාට අපට ප්‍රකට වුණාට අපි කැමති වුණාට ඒක අපේ හිත පිණිස නොපිහිටන්ට ඉඩ තියෙනවා. අපිට අප්‍රකට වුණාට අපිට අකමැති වුණාට ඒක සමහරට පරමාර්ථ ධර්මයේම ස්වභාවය වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ධර්මාන්වේ තියෙන්න ඕනේ. අසීමිත වීර්යයක් අසී අසංසීදන රසා කියන විදිහට අසංසීතන පච්චපට්ඨානා කියන විදිහට අත්තනාරින වීරය කියන. අර ප්‍රඥප්ති පරමාර්ථ දෙක අතර තියෙන හටනේ පරමාර්ථ පැත්තට හුස්ම ගැනීම කියන වැඩේ වායෝ පොට්ටබ්බ ධාතුව කියවන තැනටම හිත එකලස් කරලා එල්ල කරලා Java කවලා විදින්දම හිත කවදාවත් නිකන් එතෙන්ද වැටෙන්නේ නැහැ ඒ තරක් තුරට නම් පැහැදිලි ස්වභාවයෙන් හිත වැටෙන්නේ ප්‍රඥා ඒ ප්‍රත්‍යක්ෂයට වැටෙන හිත මෙනෙහි කරමින් කරමින් අරමුණට යොමු කරමින් කරමින් වායෝ ධාතුවේ නැත්නම් ඉදිරියපත් වෙන පටවි ධාතුව නම් ඒ ඒ ධාතු කොටාසල ස්වභාවික ලක්ෂණ මතු කරන්ට යනකොට ඒ යෝග අවතරය හරියට අලුත් භාෂාවක අයන්න ආයන්න ඉගෙන ගත්තා වාගේ ආරම්භයක් ගන්න. ඊ අරගත්තා වූ භාෂා දැනුම වගේ අයන්න ආයන්න වගේ දේ මේ වායෝ කොටප ධාතුව දකින්නා වූ මේ කාය සම්බන්ධ කරගත්ත කායනුපස්සනාවේ ඉක්මවලා රූපයක් දකිනකොට සද්දයක් ඇහෙනකොට නාසයට ගඳක් වදිනකොට දිවට රසක් වැටෙනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට කයි පහස ලැබෙනකොට හිතට හිතවිල්ලක් එනකොට ආසාවක් පහළ වෙනකොට ආදී ඊට වඩා සංකීර්ණ දේවල්ට යොදවනවා දැන්. ඉදිරියට වැඩවලදී සතිමත් වෙන්නේ කියන. හැම වෙලාවෙම දකින්නකොට දැකීම මෙනෙහි කරන්න කියනවා. ආන්න එතකොට අර උදරේ පිම්බීම හැකිලිම නාසිකේ අග්‍රයතාව ආනාපාන නිමිත්ත කියන මූලික උදාසීන අරමුණ. ඒවයිතර විචිත්‍ර අරමුණ නෙවෙයි. ඒ උදාසීන අරමුණ ලැබුණා වූ දැනුම අහන වේලාවට, දකින වේලාවට පාවිච්චි කරන්න පටන් ගත්තාම අර ගත්තා වූ යම් කිසි ගුණයක්, ගෙනුමක් දැනුමක් තියෙනවා නම් ඒක ඊට වඩා ජීවිතේට වඩා සම්බන්ධ වඩා සංකීර්ණ දෙයකට යොදන්න පුළුවන්. මේම යොදණ්ඩ යොදණ්ඩ අර නික්කම ධාතු වීරිය කියන එක වඩ වඩා සුවිශේෂව යොදණ්ඩ වෙනවා. ආනේ යොදනකොට ඒ යෝගාවචරයට ඒ ධර්මතා ස්වභාවික ලක්ෂණ ඒ තාලෙම තේරෙන්න නම් සෑහෙන දුරට මේ ගුරුවරු මේවට කිට්ටු කරගන්න ධර්ම කොටාට ධර්ම සාකච්ඡා එතනින් ගියාම මේ වගේ ප්‍රශ්න මතුවෙනකොට ඒ ප්‍රශ්න වලට දෙන පිළිතුරු ආදී කොන් දේවල් ගොඩාක් ලං කරන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ වැඩ කරන්නේ සරුවච්ච පරිවර්තක වාරෙන් අවුරුදු 2545ක් ගිහිල්ලානේ. ඉතින් ඒක නිසා අපිට ඒක පැත්තකින් හුඟක් ලොකු දැනුම් සම්භාරයක් තියෙන ආචාර්ය මත වශයෙන්. දෙක තමයි අපි ගත කරන්නේ ඒ හුඟක් පහුවෙලා නිසා අපේ වැඩපිළිවෙල හුඟක් වෙලාවට මේ යෙය පුද්ගලයන්ට ගැළපෙන අර උත්කෘෂ්ඨ දැනුම ඇති පුද්ගලයන්ට ගැළපෙන ක්‍රම නෙවෙයි ඊට වඩා බුද්ධිය අතින් අඩු මන්දගාමි වැඩපිළිවෙලකට යන ඇත්ත වශයෙන් ගා කඩුම කඩුම දේවල් ඕන කරනවා ආන්නේ ඕන කරන වෙලාවේදී ඇහැ තියෙන්නත් ඕනේ රූප තියෙන්නත් ඕනේ අවතරමද අවකාශයේ තියෙන්නත් ඕනේ හිත ඇහැට යන්නත් ඕනේ එතකොට තමයි පෙනීම සිද්ධ වෙන්නේ ස්පර්ශයේ සිද්ධ වෙනවා වේදනා සිද්ධ වෙනවා පෙනීම සිද්ධ වෙනවා ආදි වශයෙන් විශාල වැඩ කොටසක් මේ පෙනීමේදී ඇති වෙනවා නමුත් අපි මෙනෙහි කිරීමකින් තොරව ආවෝධිකින් තොරව මේක දිහා බලන හිතියොත් අපි ඒ දක්න රූපයට මත් වෙලා රාග ද්වේෂ ආදී ආතාවල් තරහවල් පහල කරගන්නවා නැත්නම් අන්දමන්ද වෙනවා. නමුත් යම් කිසි වෙලාවක අර උදරේ පිම්බීම හැකිලිම ආනාපානිය හසුරුවල පුරුදු වෙච්ච කෙනා දකින්න වෙලාවේදී මේ දකින්නවා කියන එකට හිතව දාගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී හිත පවතින කැමැති උනත් අකමැති උනත් ඇහෙයි. රූප ඇවිල්ලා වදින්නේ කණේ නෙවෙයි, කටේ නෙවෙයි, ඇහෙයි. ආන්නේ වෙලාදී මගේ හිත දැන් දැකීම සිද්ධ වෙනවා. මේ එන මේ රූපයත් ඇහත් දැකීමත් දිගට යන වැඩේට ධර්මයේ පදාංකන ඊටාම ගැඹුරු চৈতසිකේ වෙන ස්පර්ශය වැඩ කරන්න ඕන. ඒකකොට තමයි මට වේදනාවක් ලැබෙන්නේ. මේ රූපේ හොඳයි නරකයි, සපයි දුකයි ආදී වශයෙන් මේ වේදනාව අනුව තමයි අපි කෙලෙස් පාල කරන්නේ. වේදනාව පාල වෙන්න තැනට එනකන් මේ වැඩපිළිවෙලේ කිසිම ක්ලේශයක් නැහැ. හැමදාම පිවිතුරු. නමුත් මේ අසතියෙන් ගත කරන නිසා, වීරියෙන් තොරව ගත කරන නිසා අර පිරිසිදු ප්‍රවාහයේ වහාම කෙලෙස් සහිත තත්වයකට ඇදගෙන වැටෙනවා අමනසිකාරයෙන් අසතියෙන් රූප බලන්න ගියාම අසතියෙන් සද්ද අහන්න ගියාම ගන්ධ රස විඳින්න ගියාම ඒ නිසා යෝගාචරය කොච්චර ආනාපානෙ දක්ෂ වුණත් කොච්චර පිම්බීම හැකිලිමේ දක්ෂ වුණත් මේ ලබාගත්තා වූ මූලික වීරිය ඇහිීමක් දැකීමක් පාස 100ක් නෙවෙයි යන්තම් හෝ පතුරවා ගන්න තරම් වැලකීමක් නැතිනම් අර ලාහට ගෙම්බ එකතු කරනවා වගේ තමයි. අර අඟුලිමාල අඟුලිමාලේ කරේ දාගන්න ඉස්සර මිනී මරපු කාලේ වාගේ. ඉතින් මිනිහක් මරලා ගලක් යට තියලා යනවා ඇඟිල්ල. ඊගා තව මිනිහක් පන්නකොට දවසක් දෙකක් ඇවිල්ලා බලනකොට අර කලින් මරලා අරන් තියපු ඇඟිල්ල කපුටෙක් හරි ගෙනියලා. මේ කොච්චරද මේ මරනවා ඒකෙන් කිසිම එකතුවක් නැහැ. මොකද ඒක ළඟ තියාගෙන ගඳ ගහන නිසා ඒ කපල පැත්ත ගහන් ගල තියන්නේ. අන්තිමට තේරුම් ගත්තා මේ වැඩේට ගියාම කවදාකවත් ගුරු පූජාවක් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. අර ඇඟේ ටික ඔක්කොම ඉන්නන කරේ දාගත්තු දවසේ ඕන්න නමක් පට වැඳුන අඟුලිමාල කියලා. එතකම මරෝමිනි ඒ අර 999ක් හම්බෙච්ච එකට එකතුනේ නැහැ. ඒක සත්තු කෑවා. ඒ වගේ තමයි ආනාපානී කරනවා පිම්බීම හැකීම කොච්චර දෝ කරනව. ඒ කෙරුවට මොකද පරියන්කෙන් නැගිටතර පස්සේ ඇස්වල කරකව කරකව වට පිට බලනවනේ. දකින් දකින් එක්කනත් සුබ වතමින් ආචාර ධර්ම වතමින් කතා බතා කරනවනේ. යනකොට එනකොට ගමන් කරන වැඩේදී මේ මේ කියන විදිහට සතිය පිහිටවන්නේ නැත්නම් ආනාපාන සතිය මදි වෙනවා මේ වැඩේ පුහුණුවට. ඒ නිසා යෝගාවචර කුල්ලුවන් තරම් තනිවම විවේකීව තමයි දකින්න වෙලාදී දකින්න බව, අහන වෙලාදී අහන බව, කතා කරන වෙලාදී කතා කරන බව ආදී වශයෙන් කරන්න ගියාම මෙන්න මේ වීර්ය ආජීව පාරිශුද්ධිය කියන මේ සතර සංවර සීලේ මාර්ගයෙන් උදව් කරන්න වෙනවා. එහෙම නැතුව වෙනදා පුරුදු තාලෙට ඔක්කොම කෙලෙස් කඳවල් එන්න ඇරලා මේ කුංචිවට නැගී එන වීර්යයට ඔක්කොම බර දුන්නට වීර්ය කොන්ද ගැටලයක්. මේ වෙලාවට කෙලෙස් ප්‍රවාහ අඩු කරලා වීර්ය රජ කරවලා පුළුවන් තරම් ඒ වීර්යයෙන් මෙනෙහි කරමින්ම ඇහිම් දැකීම් කරන්න කටයුතු කරනවා නම් ආනේ මනසට තමක් පට බැඳෙනවා යෝගාවචරය කියන්නේ. ඒ වගේ හැසිරීම වෙනසක් වෙන්න පටන් ගන්නවා. පටන් ගත යුතුයි අතුලත පිටත දෙකෙන්. ඒ නිසා තමයි හේව් කාලේ අපි මේ භාවනා මධ්‍යස්ථාන තුළ ගත කරන්නේ. ගෙවල් දොරවල් ලෝ කරන්න ගියහම ටිකක් ඒ ගෙවල් දොරවල් තියෙන වේගයත් එක්ක ගැටෙන්න ඉඩ තියෙනවා. ආනේ විදිහට යම් අවස්ථාවක යෝගාවචරයා මේ දෙවෙනි අධියරට ඇහිම් දැකීම ආදීදී ඇතිවෙනා වූ මේ නාම ධර්ම රූප ධර්ම කියන කොටස් වලට වාරකට එක බැගින් හෝ කමක් නැහැ. ඊටාමත් හිමීට හෝ කමක් නැහැ. මේකට පුළුවන් වාගෙන පෙළදීගෙන යනවා නම් මේ යෝගාවචරය මේ රූප ධාතු, නාම ධාතු එක එක තාවු ඒ වාගේ පෞද්ගලික ලක්ෂණ, පච්චක ලක්ෂණ ටික ටික ටික ටික තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට Tamange මල්ල පිටිච්ච වෙලාවක තේරෙනවා මේ නාම ධර්ම වලටත් රූප ධර්ම වලටත් පෞද්ගලික ලක්ෂණ වීර්යෙන් දැකගත හැකි වෙනකොට තේරෙනවා ඒවට පොදු ලක්ෂණ වගේකුත් තියෙනවා. හැම නාමයකටම හැම රූපයකටම තියෙන පොදු ලක්ෂණ වගේක් තියෙනවා. ඒක තේරෙන්නේ එක එක නාමයක එක එක රූපයකට ආ වූ ලක්ෂණ දැක ගැනීමේ දක්ෂකමකුත් ඒවා හරි ගිහිල්ලා ලැබිච්ච අත්දැකීම් සම්භාරයකුත් තියෙනවා. ඒක ගැම්මක් ඒක. ඒක ජවයක් ඒක. ආනෙතෙන්දී මේ සෑම දෙයකටම පොදු වූ ලක්ෂණ ස්වභාවිකම ලක්ෂණ තමයි පුද්ගලික ලක්ෂණ තියෙනවා පොදු ලක්ෂණ තියෙනවා. ඉස්සලා අපි අවධානය යොමු කරන්නේ පෞද්ගලික ලක්ෂණ වලට. ඒවා දිගේ බලාන යනකොට පොදු ලක්ෂණ වෙන මෙවුවා කොයි තාලේ කෙරුවත් වහාම ඇති වෙලා නැති වෙලා යන ගතිය කියන එක තේරෙන්න පටන් ගන්නවා. ආනේ විදියට රෑම නාමයකම හැම රූපයකම ඇත්තා වූ ඒ ධර්ම කවදාකත් අපි මේ භාවනා කරන මේ බණ කියන තරම් කාලයක් බලාගෙන ඉන්නේ නැහැ අපිට පෙන්ලා ඉන්නේ. ඒක වහා ඇති වෙලා නැති වෙලා යනවා. ආනේ தත්ත්වේ තේරුම් අරගත්තා නම් ඒ යෝගාවචරයට පේනවා මේ ධර්ම කොච්චර සුද්ධයි කිව්වා. මේ ධර්ම කොච්චර ආයාසයෙන් ඉගෙන ගත්තා. මේ ධර්ම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා හොඳයි කිව්වත් ඒක පෙළන සුළුමයි. මෙන්න මෙතෙන්දී යෝගාචර තවත් ඉතාම අසීරු තත්ත්වයකටපත් වෙනවා. භාවනාව හරියන්ට හරියන්ට එපා වෙන ගති. භාවනා හරියන්ට හරියන්ට ඇඟේ ලෙඩ. භාවනා හරියන්ට හරියන්ට ඒකාකාරී ගති මතුවෙන්න පටන් ගන්නවා. මේකටත් අන්න අර වචනේ මේ අපි යොදන්න වෙන්නේ වීර්ය යුක්තව දිගට කරගෙන යනවා නම් ඒ ඇහැ කියන්නේ දුකක්. ඇහැට පැනෙන්න මතුවලා පේන රූපෙත් දුකක්. ඒ ඇහැයි රූපයයි ඉදිරිපත් වෙලාදී පහළ වෙන්න ආ චක්කු විඤ්ඤාණ වහා වෙනස් වෙන සුළු ගතිය යම් තාක් පවතිනවාද ඒ තාක්කල් මෙවුවා පීලනට්ඨෝ සංථාපනට්ඨෝ විපරිණාමට්ඨෝ ආදි වශයෙන් විවිධාකාරයෙන් මේ බලන යෝගාවචරයේ හිත පෙළන්න පටන් යන්න දවසක මේ අනිත්‍ය භාවයෙන් පටන් අරගත්තා පෙළෙන බවට පත් වුණා වූ මේ ධර්මතාවය මම නෙවෙයි මගේ නෙවෙයි කියන தත්ත්වයට යනකම් මේක යෝගාවචරගේ පිටේ තියෙන බරක් වගේ. ඔළුවේ තියෙන බරක්. ඒ නිසා අනිත්‍ය තේරුම් ගත්තට පස්සේ එහි අත්තා වූ මේ පෙළෙන සුළුපතිය අනිත්‍ය ගතියත් වෙනසු ගතියත් එකතු වෙච්ච වෙලාවක යෝගාවචක හිතනවා මේක මගේ කියා ගන්නා තාක්කල් මායත් මගෙත් එක දුකත් මගෙත් එක අනිත්‍යත් මගෙත් එක මේක අනාත්මයි කියන පැත්තට මේ ਸਰවඥාතික යෝජනාව යම් දවසක අධ්‍යක්ෂණය යුක්තව බාර ගත්තා නම් හරි ලොකු භාවයක් හිතට මේක අනිත්‍ය වුණත් දුක් වුණත් ඒකට ඒකෙම ක්‍රියාමාර්ගයක් තියෙනවා මම මේක උස්සගෙන ඉන්න ඕන කමක් නැහැ මට තියෙන්නේ මේක මේ බව වටහා ගන්න එකයි කියලා යෝගාවචරයාගේ ඇති වෙනවනම් යම් කිසි ඒ ධර්ම දිහා බලලා යම් කිසි දැකීම ඒකට තමයි කියන්න පුළුවන් සම්‍යක් සාක්ෂාත් සම්‍යක් දෘෂ්ටිය කියලා. ඉතින් ඔතෙන්ට යන කල්ම තියෙන දෘෂ්ටිය බොරුනේ. ඔතෙන්ට යන කම්ම තියෙන දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය කියලා කියවට ඒක තාම පණ්ඩරේට ඇවිල්ලා නැහැ. යම් දවසක යෝගාවචරය ඔය කියන විදිහේ ස්වභාව ලක්ෂණ දැකලා ඇහිීමේ දැකීමේ ගන්ධ සුවඳ දැරීමේ පහස ලැබීමේ හිතවීමේ හැම දේ තුළම ඇත්තව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය කලින් අහලා දැනගත්තා ඊගාට කල්පනා ඥානෙට දාලා දැනගත්තා දැන් අත්දැකීමෙන් දැනගන්නකොට අන්න යෝගාවචරයගේ අර සම්‍යද්දෘෂ්ටි යම් කාලයකට ඍජු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ නම් යෝගාවචරයට පහළ වෙන සංකල්පන පිරිසුදු නිස්සරණයටයි බාර මෙතෙක් කල්ම තිබුණේ වානම් තිබුණේ යටි හිතේ භව තණ්හාව යටිහිතේ ආසාව තියාගෙන වීර්යයත් ඉදිරිපත් කරගන්නවා සතියත් ඉදිරිපත් කරගන්නවා ස්වභාවික ලක්ෂණ බලන්නත් යනවා ඒ නිසා එතන කලවමක් තියෙනවා දැන් යම් වෙලාවක මේ සම්මිය දෘෂ්ටිය පහළ වුණා නම් ඒ අනුව පහළ වෙන්නා වූ සංකල්ප තුලින් යෝග ජීවිතයට ලාභ කර යෝග ජීවිත හිත කර සංකල්පන පහළ වෙන්න පටන් ගන්නවා ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ යෝගාවචරය මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාස අරමුණකට හිත යොදන පිරිසිදුව හිත යොදන වාරයක් පාස අර සම්‍යක් දෘෂ්ටිය තව තවත් පොතේ. පහළ වෙන සංකල්පනා බොහෝම පිරිසිදු සම්‍යක් සංකල්පනා බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචරයට වෙනදට වඩා ලොකු අවධියකින් යුක්තව ලොකු නැවුම් භාවයකින් යුක්තව මේ මෙනෙහි කිරීම ආදී දේවල් කරන්ඩ අර බාධක ධර්ම දෙක තුනක් යට කරගන්න පුළුවන් වෙච්ච නිසා අමුතු අලුත් උල්පතකින් එන වතුර වගේ පිරිසිදු වීර්යයක් එන්න පටන් කලවම් නැති වීර්යයක් ඒ කාන්තියම මේ තුලින් මට කෙලවරක් දා ගන්න පුළුවන් ය කියන එන්නේ ඒ වීර්යයට තමයි අපිට කියන්න පුළුවන් සම්්‍යක් සම්මා වායාම නැත්තම් ඒ තරු සාරිපුත්තු සාන්තේ මතක් කරන්නේ කීනාසවෙන් වහන්සේ නමකට එළඹෙන විශේෂ විශේෂ ශක්තිය වෙන්නේ ආනෝය පතු වෙන්නා වූ භාවනාව තුලින්ම සත්‍ය දර්ශනයේ යම් ප්‍රමාණයකට එළිවීම තුලින්ම මතුවෙන්නා වූ ඒ වීර්ය තුලින් තමයි මේ වීරිය මෙතෙක් පවතිච්ච සතිය සතිපට්ඨාන සතියක් බවට පත් කරනවා. සම්මා සති බවට පත් කරනවා. එතකොට පහළ වෙන්න ආව සමාධිය තමයි සම්මා සමාධිය කියලා කියන්න පුළුවන්. එනිසා යෝගාවචරය අර මූලික දුෂ්කරතාවල් අයින් කරලා ලොකු ඇදහිීමක්. ලොකු විශ්වාසයකින් යුක්තව අරමුණ අත නෑර මෙනේ කරනවා. දෙන්නේ නැහැ වෙන්න පුළුවන් ආනාපාන වෙන්න පුළුවන් දකින්න බලන අහන අවස්ථාවක් වෙන්න පුළුවන් යන්නේන කොටසක්මත් කරන අවස්ථාවක් වෙන්න පුළුවන් අත් නෑර මෙනෙහි කිරීම Taman තුලින්ම මතුවෙන්නේ ඔන්න ඔය මට්ටමේදී මෙතෙක් කල්ම ඒක කරන්නේ මේ ගුරුවරයා කියන නිසා අදහිමකින් නෙවෙයි ඒ අතරමැද ගොඩාක් කල්පනා පහළ ගොඩාක් හිතනවා මේ රූප ධාතුද මේ නාම ධාතුද මේ පටවිද මේ ආපෝද මේ වායුද කියලා සංකල්පනාවලින් හරියට කෙලෙනවා නමුත් යම් මට්ටමකට එවුවා ලාභාගේ විකටෝම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ කියන විදිහට සම්මිය දෘෂ්ටි සම්මා සංකප්ප ආදී ඒ ධර්ම පහළ වෙන පටන් ගන්නට පස්සේ යෝගාවචරයාගේ ඇතුළතින් මේ ආසාවක් පහළ වෙනවා මේ කල්පනා පැත්තක කියලා මේ ඉදිරියේ තියෙන අරමුණ අත්ත නෑර නොසිඳ අසංසීදනව අපපටිවාණීව විග්ගතෝම මෙනෙහි කරගෙන අරමුණ හිතයි පමණක් අභිමුඛ භාවයෙන් යුක්තව විෂයාභිමුඛ භාව කියන විතර අභිමුඛ භාවයෙන් යුක්තව මෙනෙහි කරගෙන යනවා නම් එක චිත්තක්ෂණයකම මේ চৈতසික නැත්නම් මේ මාර්ගාංග අතේ පහක්ම පහළ. සම්මිය දෘෂ්ටි රුචි වෙනවා සංකල්ප පැහැදිලි වෙනවා තමන්ගේ වීර්ය අලුත් වෙනවා සතිය සතිපට්ඨාන tattට ඝන බහල වෙනවා එන්න එන්න සමාධිය පහළ. ඉතින් යෝගාචර කල්ැතුම අර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සිල් නොකඩාගෙන ඉන්නවනම් ඒව විරතිතයිසික වශයෙන් මේ හිත්වල එක එක වෙලාවට එක එක විදිහට පහළ වෙනවා. නමුත් තාම තියෙන මේ ලෞකික පැත්ත. මෙන්න මෙවැනි චිත්තක්ෂණයක නම් අද වාගේ පොය දවසක මතක් කරන්න පුළුවන් විදිහට සීලය සම්පූර්ණයි වෙනවා. සමාධිචෛතික සම්පූර්ණ වෙනවා. ප්‍රඥාචෛතික සම්පූර්ණ වෙනවා. ඒව ඒ ඒ වෙලාවට පෙළගස්සලා ඒ ඒ වෙලාවට එකලස් කරගන්න එකක් මිසක් අපිට මේ අභිඥාවකින් හම්බ වෙනවත් දේව ආශිර්වාදයකින් ලැබෙනවක් නෙවෙයි. ඒ යෝගාවචරයගේ මේ කියන සම්‍යක්පතන් වීරියටම සාපේක්ෂව ලැබේ. ආන ඔය කියන ආකාරයට යෝගාවචරය තුළ එක චිත්තක්ෂණයක් පාසා මේ සීල සමාධි ප්‍රඥා කියන නැත්නම් මේකට කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. සීල සාසනය සමාධි සාසනය ප්‍රඥා සාසනය කිය. මේ මේ තුනම පහළ වෙනකොට වෙනකොට පුදුමාකාර පිළිසිදුවා. පුදුමාකාර තමන් කරන වැඩේ පිළිබඳව තමන්ට ලොකු සන්තුෂ්තියක් මේකට කියනවා සාසන සම්පත්තිය කියලා. මෙන්න මේ සාසන සම්පත්තිය ඉදිරිපත් වෙන්න පටන් ගත්තාම යෝගාවචරයාට මූලධර්ම පැත්තෙන් පැහැදිලිවම සතුටක් ඇති කරගන්න පුළුවන් සීලය නිසා කාය වචන විතික්‍රමණය කරන්නා වූ අපසාර කර්ම මතු වෙන්නේ නැහැ. සතුම් මැරීමක් මේ චිත්තක්ෂණ වල වෙන්න බෑ. වරකම් කිරීමක්, කාමයේ වර්ධය හැසිරීමක්, භ්‍රමචර්ය කැඩීමක්, නැත්නම් වචනේ කිසිලෙව සිදු වෙන්න බෑ. ඒ වගේම හැම මොහොතකම මේ වීර්යය යෙදෙනවා. මේකට කියනවා නික්කම ධාතු වීර්ය කියලා. ඒ හැම මොහොතකම සතිය යෙදෙනවා. ඒ නිසා සමාධිය කලක් වෙනවා. මේ සමාධිය නිසා ප්‍රඥා චෛතසික වෙන සම්මාදිට්ඨි සම්මා සංකල්ප ඉදිරිපත් වෙනකොට මෙන්න මේකට කියන්න පුළුවන් ආධ්‍යාත්මික සාධනේ වර්ධනය. තමන්ගේ පුද්ගලික සාසනේ වැඩෙනවායි කියලා කියන්නේ පුද්ගලික සීල සමාධි ප්‍රඥා තුනේ චිත්තක්ෂණයක් පාස අඛණ්ඩව පවතිනවා එක චිත්තක්ෂණයක් ඊගා චිත්තක්ෂණයට උපනිෂ්ඨ වෙමින් බලක වෙනවා Java මේක තමයි විප්ලවය කියන්නේ මේකයි කියන්නේ මේ සාසනික විප්ලවය ධර්ම විප්ලවය කියලා මෙන්න මේ බුද්ධිලාට තමයි කියන්න පුළුවන් වීරයයි කියලා ධර්ම වීරයයි කියලා කියන්න පුළුවන් නමුත් මේ තරම් අපි මේ විස්තර කරන ඉන්න ගොඩාක් වෙලා ගත වුණා භාවනා වදින සමාජලාට දක්ෂින්න විස්තර වෙලා යන්නේ නැහැ හදක් වෙන්නම් කල්ප ගානක් කරුවත් හරියන්නේ නැහැ. ආන් ඒ තරම් කරන මේ පුද්ගලික සාසනය වඩන වැඩපිළිවෙත ලෝකයා කියන්නේ මොකද්ද? මේ පුද්ගලයා ආත්මාර්ථකාමී කියන්නේ. ආත්මාර්ථකම් කියලා කියන්නේ තමන්ගේම සීල සමාධි ප්‍රඥා විතරමයි කල්පනා කරන්නේ ලෝකයා ගැන බලන්නේ නැත. එයා නම් සුද්ධ වෙන්න හදනවයි කියලා මේ ආත්මාර්ථකාමී චෝදනාවට ලක් වෙනවා. එයාත් හිතනවා මේ බහාතවල මේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ එහෙම නැත්නම් මාර්ගාංග වශයෙන් සම්මා මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පිළිම පැත්තක තියලා මේ අනුන්ට දාන දෙන එක එහෙම නැත්නම් අනුන්ට සීල් රැකවණ එක එහෙම නැත්නම් අනුන්ට බණ කීක ඇවිදින එක මහා ලොකු දෙයක් එතන තියෙනවා මහ විශාල කරුණාවක් ඒ නිසා මේ ඒ තමන්ගේ සීල සමාධි ප්‍රඥා පූර්ණ මේ පුද්ගලයාගේ මේ වීරයාගේ කටයුතු නිකම් පුස්කාච්ච පැත්තකට කොන් වෙච්ච සීතල ගතියකුත් අර වාගේ දානෙන් සීලෙන් අනුන්ට අනුග්‍රහ කරන එක ඉතාම විචිත්‍ර සාසනික කටයුත්තක් විදිහට කටයුතු කිරීම යෝගාවචර කල්ලාතුම දැනගෙන හිටියේ නැත්නම් ඇහෙන කතළු කතා නිකන් මෙතෙක් කරගෙන ගිය වැඩේ වුණත් අවුල් වෙන්න ඉඩ තියෙනවා. යෝගාවචරයට කල්ලා කරලා තියෙන මෙච්චරයි. අර කලින් කියාපු දාඩ යම් වෙලාවක හිත තුල කලින්ම සම්පූර්ණ වූ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන නැත්නම් මේ පන්සිල් අටසිල් වශයෙන් රැකෙන සීලය රැකිලා තියෙනවා නම් Taman තුලින් සතුන් මැරීම හොරකම් කිරීම ආදී කායික වාචික අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක තමනු විදානයි. එහෙම පදනමක ඉඳගෙන අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න විදිහේ අරමුණටම නැවත නැවතත් හිත නංවන මේ සම්මා විත්තක්ක අරමුණටම හිත නංවන ගතිය සංකප්ප මේකම එළඹිලා තියෙනවා නම් ඒ සඳහා Taman අතනාරිච්ච වීර්යයෙන් කටයුතු කරනවා නම් අඛණ්ඩ සති ධාරාවක් තියෙනවනම් සමාධි ධාරාවක් තියෙනවනම් යෝගාචරයාගේ సంతානෙ පැහැදිලි වෙනවා නීවරණයන්ගේ මිනිතු මුක්ත වෙනවා. එක එක එක චිත්තක්ෂණ වල හිටිනවා එක එක චිත්තක්ෂණ නැති වෙනවා. නමුත් එnde ende ende ende නීවරණයන්ගෙන් තොර ගතිය විශාල අර කලින් අපි තමා ඉදිරිපත් කරගත්ත කටකෝසයිත අඳුරු වනාන්තරයෙන් කපාගෙන ඉදිරියට ගිහිල්ලා දැන් එලි මානකට ගියා වාගේ වැටෙන්න පටන් ගන්නවා. ආනේ වෙලාවේදී Taman දන්නවා මේක කවදාකවත් බුබ්බඩකමට හම්බෙන දෙයක් නෙවෙයි. කම්මැලියට කුසීතයට හම්බෙන දෙයක් නෙවෙයි. එන්නේ එන කෙලෙස් දැනගෙන කෙලෙස් එnde ඉඳ නොතබා. අරුණත් හිතත් අතර කිසිම ඉඩක් නොතබා. අලුණත් අරුණත් එක්ක ඊටාම සමීප වූ ඡන්නව. මේ වීර්ය පැවැත්වීමෙන් අපි ඇති කරගත්ත තත්වයක් මේක. මේක දිගට පැවතුනොත් තමයි දෘෂ්ටිය හරියන්නේ වායෝ ධාතු වායෝ ධාතු වශයෙන් පටවි ධාතුව පටවි ධාතුව වශයෙන් දැකීම දැකීම වශයෙන් ඇහිම ඇහිම වශයෙන් සක්මන සක්මන වශයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවට තමයි සම්මා සංකල්ප පහළ වෙන්නේ ප්‍රඥාවට උදතියි. මේන මේ තුල තමයි ඔය කියන චිත්ත විසුද්ධිය හම්බෙන්නේ. මේ කෙලෙස් වලින් ලොකු වැට කඩොල්ලක් පැඳලා වාගේ එන්නෙම දෙන්නේ නැතුව අපි අර කලින් මතක් කරගත්තා සම්මා ආජීවය කියලා සම්මා ආජීවය කියලා කියන්නේ වැරදි ජීවන රටාවේ වෙන්වීම. ජීවන රටාවේ යෙදিলা කුණු ගාගෙන හොදන එක නෙමෙයි වීර්යය කියන්නේ. වීරත්වය කියලා කියන්නේ එන දේ මගින්ම මගහරවන. ඒ මගහැරවට පස්සේ තමයි ඊටු චෛසිකෝට වැඩෙන්නේ ඉඳී තියෙන්නේ. ආනේ විදිහට හිත, කය, වචන කියන මේ තුන් දොර නැත්නම් වීතිකම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් කියන මේ අවස්ථා කෙලෙස් අවස්ථා දුරු කරගෙන මේ පවත්තන වේලාවේදී හිතේ හම්බෙනා යම් කිසි විමුක්තිය. හිතට හම්බෙනා යම් කිසි විදිහේ බේරුමක් තේරුමක්. ආන් ඔය විමුක්තිය තුල විතරයි ඔය කියන ප්‍රධාන වශයෙන් කියන ආරක්ෂාව තුළ තමයි යෝගාවචරයට මේ විමුක්තියක අරුමුළු දකින්න පුළුවන්. ආන්න ඔය විමුක්තිය අරමුණ තුළ ඉන්නකොට හොඳට වැටෙනවා මේ ආරක්ෂාව කියන්නේ. මේ තමයි මේ ඇති කරගත්ත தත්ත්වේ බ්‍රහ්මයකටවත් දෙන්නත් බෑ බ්‍රහ්මෙක් දීප දෙයක්ත් නෙවෙයි. සර්ව බලධාරී දෙවියන්ට දෙන්නත් බෑ සර්ව බලධාරී දෙවියන් දීප දෙයක්ත් නෙවෙයි මේ වීර්ය පැවැත්වීමෙන් ගත්ත දෙයක්. ඒ වගේම තමයි තමයි මේ වීර්ය ඊගාව චිත්තක්ෂණයටත් පවත්නවනම් මායාටවත් බෑ මේක අයින් කරන්න බ්‍රහ්මයාටවත් බෑ දෙවියන්ටවත් බෑ ඒ වගේම තමයි බුදු ආමතුරන්ට දෙන්නවත් බෑ ආ මේ වෙලාවේ Tamanට ඇති වෙන ලොකු ආරක්ෂක ගතියක් මේ නිසා යෝගාචරයට බය නැහැ කියන එක අබය කියන එක අත්දක ගන්න පුළුවන් මේක තමයි මේ කියන දසෝකාතිහාරය මේකට තමයි මේ වීරත්වය කියලා කියන්නේ ඒකට ඉතින් අර වගේ චෝදනා එල්ල වෙනවා මේවා ආත්මාර්ථකාමී වැඩ අනුන්ගේ වැඩ බලන්නේ නැහැ කියලා නමුත් මේ කියන මේ චිත්ත විමුක්තිය හිතේ සත්තාන විසුද්ධිය වශයෙන් සඳහන් කරන මේ විමුක්තිය අත්දකපු කෙනාට ඒ කාරණා කාරණා හරියට තේරුම් ගත්තොත් අපිට අර භාවනාවට නොබැස සමාත ආධ්‍යාත්මික ජීවිතයක් ගත නොකර මේ ආත්මාර්ථකාමී චෝදනාවෙන් චෝදනා කරන ඇත්තන්ට හොඳ උත්තර මේ දෙකෙන් තමන්ද ඉස්සලා ගැලවිලා ඉන්න ඕන නැත්නම් අනුන්ට උදව් කරන්න ඕනද කියන කාරණාවේදී බොහෝම ජනප්‍රියයි මේ අනුන්ට උදව් කරනවා කියන එක ඒක මහා කරුණාවක් තමයි පේන්න තියෙනවා. නමුත් කවදාකවත් Tamanට බයෙන් තොර වෙලා Tamanට ආරක්ෂාව සලසා ගන්නේ නැතුව අනුන්ට උපකාර කරන්න කියන එකත් බයෙන් ප්‍රතිගත්තා වූ බයෙන් විචිත්ත වුණා වූ හිතකින් කරන වැඩක්. ඒ නැත්නම් නිදහසකින් විමුක්තියකින් කරන වැඩක් නෙවෙයි. අභයෙන් කරන වැඩක් නෙවෙයි. ඒ නිසා සරුවචන් වහන්සේ මේකට උත්තර දීලා තියෙන්නේ ඒ තව කෙනෙක් අමාරුවේ වැටලා තියෙන බව හැබැයි නමුත් Taman අමාරුවේ වැටලා තියෙන තාකල් අනුන් ගලවන්න හදනවා කියලා කියන්නේ මඩේ එරිච්ච දෙන්නේ කෙකිනෙක ගලවා ගන්න හදනවා වගේ වැඩක්. ඒකට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ Taman අර කලින් කියාපු තාලෙට අරමුණක ඇත්ත ඇති හැටි දැකීම ඒ සඳහා කරන වීර්ය පවත්ලා නීවරණයට වෙන් කරලා පහළ වෙන්නා වූ ඇති හැටි දැකීම වාගේ ඒ දුෂ්කරතා තුලින් ගිහිලා Taman අබේ තත්ත්වයටපත් වුණා නම් වේලිතතන්ටපත් වුණා නම් අර කෙනෙක් ගොඩ ගන්න පුළුවන්. එහෙමනම් ඒක සාසනය පැවැත්මට Tamanගේ දියුණුවට අනුන්ගේ දියුණුවට හේතු වෙනවා. ඒ නැත්නම් මේ Tamanට තියෙන කඩිමුඩිය නිසා අනුන් කෑ ගහන නිසා නැවත්තන් Tamanගේ හිතේ තියෙන මේ මේ සත්‍ය කරුණාව නිසා ඉදිරිපත් වෙන්න අර කියන විදිහේ වීරියක් නැතුව වීරිය නොයදපු කෙනෙක් ගියොත් දෙන්නගේම අභාග්‍යයක්. මේ කාරණාව මේ සාමාන්‍ය බෞද්ධ දර්ශනේ නැත්නම් සාමාන්‍ය බෞද්ධ සම්ප්‍රදාය තුල බොහෝමත්ම අමාරු හේතු ගන්න ගන්නට ඉතාමත්ම අමාරු සංකල්පයක්. නමුත් මේක ප්‍රශ්නයක් නෑ බුද්ධ ධර්මයට. නමුත් භාවනා කරන යෝගාවචරගේ මානසිකත්වයට ප්‍රශ්නයක් වෙනවා. එනිසා මේක හොඳට පිළිසිදුවම තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගත්තේ නැත්නම් මේ <clears throat> නිර්මලත්වයේ සාසනය නෛර්යානිකත්වයට බොහොම බාධා හිතේ වෙනවා. දැන් සාරවත්යන් වහන්සේ හෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හෝ මේ කියන විදිහට තමන්ගේ සුදුසුකම් සඳහා මේකට සාස්නේ පාවිච්චි කරන්නේ හේතු සම්පatti කියලා තමන් තුළ මේ කියන නික්කම ධාතු ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියන හැම හේතුවක්ම సంతාණේ තැන්පත් කරගත්තා. ඒ සඳහා පුදුමාකාර විදිහට පාරමිතා පිරුවා. ඒ පාරමිතා පුරන හැම වෙලාවෙදිම තිබුණේ බුදුහම් බෝධිසාමි මම බුදු වෙලා අනික් අය බුදු කරවන්නම් කියන අදහස. ඒ කටයුතු කරන වෙලාවේදී ඒ තමන්ගේ හේතු සම්පදාව තමන්ට තියෙන ඒ සුදුසුකම් සම්පූර්ණ කර ගැනීම කවමදාකවත් යතකපොළ. කවමදාකවත් අනුන්ගේ සුභ සිද්ධිය සදා තමන්ගේ යත කරගත්තේ නැහැ. කාර්යපුත්තු සංඝ සඳහන් කරුවේ ඇතා බුදියා ගන්න ගියත්, දියනාන්න ගියත් කටයුත්තක් කරනකොට උනත් කවදාකවත් හොඳේ පාගගන්නෙත් නැහැ, හොඳේ යට කරගන්නෙත් නැහැ. වතුරේ ගිලිලා හොඬේ කොන උඩ තියාගෙන ඉන්නවා මොකද ඌ දන්නවා ඒක යට වෙලා පෑගිලා හුස්ම ගන්න බැරිනොත් ඇතාගේ ඒ අත්තිරි ඉවරයි. ඒ නිසා කවදාකවත් බෝසතාණන් වහන්සේ ඒ Taman ගැලවෙනවා කියන අදහස යට කරගන්නේ. එහෙම සම්පූර්ණ කළත් ඒක හොඳට මේ බරවහාරකම තේරෙන එතනදී තමයි එහෙම සම්පූර්ණ කරත් මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා නැත්නම් ආරද්ධ විදිය, පග්ගහිත විදිය, පරිපූර්ණ විදිය කියන මේ වීර්ය එහෙම සම්පූර්ණ කළත් ඵල සම්පදාව ලැබෙයිද නැරෙයිද කියලා කිසිම සාතිකයක් නැහැ. විපස්සනා ඥාන 16ක් නෙමෙයි 32ක් නෙමෙයි 64ක් කරලා බෙදලා කතා කරලා බැලුවොත් විපස්සනා ඥාන සම්පූර්ණ ඵලියට ඒ මාර්ග ලාංඡනය ඵල ඥානෙ හම්බෙයි කියලා කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා තමයි අනුංගන අනුකම්පාවක් කියන කෙනා නම් මේ හේතු සම්පදා විතරක් නැති ඵල සම්පදා ගැන නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. මගේ හිත අර අපි කලින් සඳහන් කරපු ආර්ය අෂ්ටාංග මාර්ග සම්පූර්ණවත් ඒක ඔක්කොම తాවකාලිකයි මැකෙන්න ඉඩ තියෙනවා නොමැකෙන්නේ ආපසු නොහැරෙන තාලෙට මාර්ග ඥානීකේ එනත මාර්ග ඥානි හතරෙම මේක සම්පූර්ණ කරගත්තොත් තමයි ඵල සම්පදාව ලැබෙන්නේ හේතු සම්පත්තිය තිබුණට ඵල සම්පත්තිය ලැබෙනවා කියලා මේ බුද්ධ ශාසනයේ සාක්ෂියක් නැහැ ඒක ලැබෙන කම්ම ඉදිරියට යන්න තමයි අපි මේ කියන වීර්ය ඕන කරලා තියෙන්නේ අපටිවාණිතාවය කියලා කියන අපසු නොහැරෙන ගතිය ඒ අතරමැද අපි මේ අනුන්ගේ කාරණා නිසා මේක ඉදිරිපත් කරගත්තොත් ඒක දැනගන්න ඕන මේක වංචනික ධර්මයක්. ධනත්වේ වෙන්න පුළුවන්. Tamange හිත උනත් මත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ගමන යන්න නම් ගුණා ඉතර වෙන්න ඕන කරත්තේ පස්සේ යන්න. කරත්තේ ඉතර ගුණා පිටිපස්සට තිබ්බොත් ගමනක් මේ වීරියත් මේ වාගේ තමයි ආයුධයේ දැල්ල පැත්ත. කැපෙන පැත්ත ඉස්සරහින් තියෙනවා. තීක්ෂණ පැත්ත. මේ පැත්ත මොකද්ද? Tamange ජාම බේරගන්න. ඒ සඳහා හේතු සම්පාදනයයි. මේ හේතු සම්පාදනයේ කොච්චර සම්පූර්ණ කරනත් ඵල සම්පදාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අත්නේර පසු නොබල අපපති වාණීව දිගටෝම මේ ඵලයක් ලබා ගන්න තාක්කල් ඉදිරියටම යනවා. ඒ තාක්කල් මේ මුළු ලෝකෙම මේ කර්ම ශක්තියෙම මේ අපේ සීලෙම මේ අපේ හැම දෙෙම කිසිම දෙයකින් බාධාවක් වෙන්නේ නැහැ හැමදේම සාධකයක් බවට පත් වෙනවා මෙන්න මේ අදහස ඇති කරගත්ත කෙනා යම් වෙලාවක තමයි අපි හිතමු ලක්ෂයකින් එක්කෙනෙක් වෙන්න පුළුවන් කෝටිකින් එක්කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමාජ ජීවිතය අඩු ප්‍රතිශතයක වෙන්න පුළුවන් මේ ඵල සම්පදාව ලැබුවට පස්සේ බුද්ධ සාධන කෙනෙක් තාමත් නැහැ නිකන් හැඟුම්බර පැත්තකට එන දෙයක් තමයි මේ සත්ූපකාර සම්පදාව කියන්නේ යම් කිසි කෙනෙක් ඒ ඵල සම්පත්තියක් ලැබුවා නම් එක මොහොතක් ආය අතුලන්න එපා මේ දුකටපත් වෙලා ඉන්න සත්වයා ඒ සත්ව කරුණාවෙන් යුක්තව සත්වයා මිදවීම සඳහා දිවා රාත්‍රී වැඩ කරන්න ඕන. ඒකට කියනවා සත්ූපකාර සම්පදාව කියලා. ඒකට අර හේතු සම්පදා බල සම්පදා නැති කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ මනුස්සයාට කියන්න දුන්නේ අවස්ථාවාදියයි කියලා. නියම පරිහිත කාමියා නියමත සාසනය ගැන හැඟීමක් ඇති කෙනා ඉස්සල්ලාම තමන්ගේ සීල සමාධි ප්‍රඥා කියන අභ්‍යන්තර සාසනේ කවුරු මොනවා කෙරුවත් කවුරු මොනවා කිව්වත් මේ බුදු ආමඳුරංග වචන අරගෙන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආගේ උත්තරමංග වචන අරගෙන අත නෑ සම්පාදනය කරනවා සම්පාදනය කළ යම් වෙලාවක තමන්ට ලැබුණා නම් සම්මා සම්බෝධි පදවිය ගැන අපි මෙතෙන්දි කතා කරන්න අපිට අයිතිවාසිකමක් නෑ ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ධර්ම සේනාධිපතිකමක් ලබන්න අපිට අයිතිවාසිකමක් නෑ ඒ ඔක්කොම මේ පුරප්පාඩු දැන් පිළිලා මේ සාසනය තියෙන්නේ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ රහත් බෝධිය හෝ එහෙම නැත්නම් අනාගාමි තත්ත්වය, සකදාගාමි තත්ත්වය නැත්නම් සෝවාන් තත්ත්වය. ආන්න එහෙම තත්ත්වයකටපත් වුණාට පස්සේ ඒක නා කල්පනා කරන්න ඕනේ. දැන් මම මේ බුදුහාමුදුරන්ගේ ශාසනය මේ නෛර්යානික බුද්ධ ධර්මයේ මේ තාක් දුෂ්කරයි. මේ තාක් හරිම ක්‍රමයෙන්ම පහර දීලා ලබාගත යුතු මේ ධර්ම කොටස සාක්ෂාත් කරගත්ත කෙනෙක් විදිහට හේතු සම්පatti ඵල සම්පත් වලින් පිරිච්ච කෙනෙක් විදිහට ඊගාට තියෙන දේ තමයි මට සත්ූපකාර සම්පත්තිය මේ සඳහාවත් සතර සම්‍යක් ප්‍රදාන වීදීම කියන්න හොඳයි. දැන් මගේ වැඩ ඉවරයි කියලා මේ සම්‍යක් ප්‍රදාන ධර්ම බිම්තියන් ටිකක් නෑ. ඒ නිසා තමයි සාරිපුත්‍ර සාන්නාගේ බුදු පියාණන්සේ සඳහන් කරේ ස්වාමීන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය මාතුල වැඩුණා මනාවකට වැඩුණා කියන එක මට සීනාස්ව බලයක් කියන එක සඳහන් කළේ මොකද්ද ඒ තමන්ගේ වැඩ ඉවරුණත් දැන් මුළු ලෝකයා නිවන් දැක්වීම සඳහා විශාල වැඩකට නූපන් උපන්නා වූ අකුසල ධර්ම පහාණය කිරීම මිස ඡන්දං ජනේති විද්‍යං වායමති ආරබති චිත්තං පක්ඛන්නාති පදාති කියලා ලෝකයාගේම සම්පූර්ණ දුක්ඛඳ ගෙවීම සඳහා ප්‍රමාණ වීර්යයක් වුණා. අනුප්පන්නා වූ අකුසල ධර්ම පහළ නොවීම පිණිස ආදසව ජීවිතය ගත කිරීම සඳහා රහත් පිට්ටි උතුමන් වහන්සේටත් වීර්ය අවශ්‍යයි. උපන්නා වූ කුසල ධර්මය නූපන්නා වූ කුසල ධර්මය ඇති කරවීම කියලා කියන්නේ මෙතනදී ලෝකයාගේ මෙතෙක් කල් දන්නේ නැති සමතේට වැඩි විදර්ශනාව හොඳයි විදර්ශනාවේදී මේ ඥාණයට වැඩි ඒ ඥාණය හොඳයි කියලා නොදන්නා කෙනෙකුට කියලා දෙන්න ඉදිරියට යන්න ආදර්ශයෙන් කටයුතු කරන්න බණ කියන්න එහෙම නැත්නම් ඒ අත්ෝ ඉදිරියට උනන්දු කරවන්න පුදුමාකාර වීර්යයක් මේ රහත් උනත් ඕනේ ඒ වගේ තමයි ඇති කරගත්තා වූ කුසල ධර්ම ආපව නොවැටෙන්නේ වඩා වර්ධනය කරගන්නටත් මේ රහතන් වහන්සේලාට වැඩ කොටසක් තියෙනවා. ඒකයි මේ රාජ්‍ය සාල්පති සංජය සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ වැඩුණා වූ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය මත බලයක් කියලා ඉස්සල්ලා මේ බලය පාවිච්චි කරේ Tamange සීල සමාධි ප්‍රඥා වර්ධනයටයි. ඒකත් පුංචි වැඩක් නෙවෙයි. ඒක හේතු සම්පදා බල සම්පදා කියලා අංග දෙකකින් සම්පූර්ණ වෙන්න ඕන. මේ හේතු සම්පූර්ණ කරමින් ඉන්න වෙලාවේදී මායාව මෙතෙන්ද දාලා තියෙන එක උගුලක් තමයි මේ අනුන්ට බණ කියන්න ඇති වෙන ආසාව. ඒක නිසගේමත් පහළ වෙනවා සාටු වංචනික භාවයේ පහළ. සාටු වංචනික භාවයේ පහළ වීම නම් අපි කියන්න වෙන්නේ අවස්ථාවාදීෝ කියලා. බොරදී වත් මාළු බාන කට්ටිය කියලා. අවංකව පහළ වෙන කට්ටියක් තියෙනවා ඒක ගුරුවරත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ තමන්ගේ ගමන්ට මේක බාධාවක්. මේ හේතු සම්පදා බල සම්පදා ඉවර කරලයි අපි සත්තු උපකාර සම්පදාවට යන්න ඕනේ. එතෙන්ද ගියාට පස්සේ සත්තු උපකාර සම්පදාවදී ඇඟ වැලි කඩනවා නම් ඒක ආත්මාර්ථ කාරණා. ඔය උන් දැට කවදාකවත් මේ ගරු භාවනීය කියන තත්ත්වයට එන්න හම් වෙන්නේ. ගරු භාවනීය තත්ත්වයට එන්න නම් Taman මෙතේ ගත්තා වූ කෙලෙස් කඳ Taman ආපහු නොයන දායට කපා එලා වූ කෙලෙස් කඳ අනිත් ලෝකයට ඇතින මේ පිටු විශාල ප්‍රයත්නයක් කරන්න. අනේ ඒ තුලින් අපිට පුළුවන් වෙනවා මේ බාහිර ලෝකයටත් නැත්තම් එකට එළඹී පෙළඹී සිට ගත කරන ඇත්තන්ට අර Taman අත්දැක්කා වගේ කෙලෙස් වලින් තොරව ගත කරන යම් විදියක ආරක්ෂාවක් ඒ ආරක්ෂාව තුලින් ලැබෙනා වූ විමුක්තියක් ඒ විමුක්තිය තුල ඇත්තා බය නැති ගතියක් ඒ බය නැති තුල ඇත්තා වූ සතුටක් සාමයක් ආදි වශයෙන් ලෝකයට පතුරවන ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම කොටාසේ පෙළ ගැසීම දිහා බලනකොට හරියට දන්වලක් වගේ එක පුරුකකින් අනිත් පුරුකකට මිසක පුරුක් දෙකකට සම්බන්ධයක් නැහැ. ඒක කණ්ඩ ඕන කට්ටිය අර කබර ගෝයා තල ගෝයා කරගෙන මේ පුරුක්කට අමුණ ගන්න හැදුවට හොඳට ධර්මයේ දිහා කටයුතු කරලා සලකා බලනකොට මෙවුවා අතර තියෙන නොමැරේ හැම මොහොතෙම අලුත් වෙන හැම භාවනා කරන సంతාන තුල පණ පෙවෙන විදිය පුදුමාකාර ගන්න. මේකට නෛර්යානිකයි කියලා කියනවා. ඉතින් අපි මේ අද මේ සාකච්ඡාව ඉදිරිපත් කරගත්තේ මේ වීරිය කියන චෛතසිකය. මේ නිසි පෙළ ගැස්මකට පත් වුණාට පස්සේ කවදාකවත් ඉවරයක් කරන්න බැරි වැඩ රාජකාරි ගොඩක් මේකේ තුල තියෙනවා. අපි අද මේ හැම වෙලා ඉන්න අවස්ථාවේ එන්න තියෙන්නේ අපේ වැඩේ කරගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්න දන්නේ කියන්න දන්නේ මේ තුලත් අනුන්ගේ වැඩ කරන ඇත්තොත් ඉන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් බුද්ධ ආගමේ කම්මැලිකමට නම් ඉඩක් හැමදාම බණ කතාව විරි ආරම්භමයි. මොන්නම කාරණාවක් නිසාව පසුබානව නම් සංසීතන වෙනව නම් පැකිලෙනව නම් ඒ කෙලෙස්මයි. ඒ කියන්නේ රහත් උනාට පස්සේ හරි කමන්නේ නැහැ. මේ ඉඳී තියෙනවා ආවොත් ඒ කෙලෙස්. කපන්න මරන්න විනාශ කරන්න ආහනේ විනාශයෙන් පිටේන ප්‍රතිති වීර්ය තියෙනවනේ තමගේ චිත්ත සංතාණයට මේ පරිඋත්තාන වශයෙන් හෝ වීතික්‍රම වශයෙන් හෝ අනුසේ වශයෙන් එන කෙලෙස් නිර්දයව පහර දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒ නිසා ආදා අපි මේ පැය කරගන්න අසන කාලයක් මේ ඉදිරිපත් කරගත්තා වූ මේ වීර්ය චෛසිකේ උත්සාහන ලක්ෂණ කියලා කියන්නේ හිතත් චෛසික ධර්මත් ඔසවා තබන ගතිය කෙලස් කියලා කියන්නේ හිත වට්ටන හිත පරද්දන හිත බංකොලොත් භාවයටපත් කරන ධර්ම. ඒ නිසා විබුද්ධ ශ්‍රාවක වෙන්න නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉදිරිපත් කර ගන්න නම් හැම වෙලාවෙම මේ හැකි සංඥාව ඇතුව මේ කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැතුව හිත චෛසික ධර්ම නිතරම ඔසවා තබන වීරිය. ඒ නිකම ධාතු වේවා පරක්කම ධාතු වේවා උසස්ම මට්ටමේ වීර්යයක් වේව නැත්නම් රහත් උනාට අත නොහරන ධර්මතාවයකයි අපි මේ වැඩ කරන්නේ කියලා අද මේ ධර්ම දේශනාවට කලින් තිබුණාට වඩා ධර්ම දේශනාවට පස්සේ අද දවසට වඩා හෙට මේ පරියන්කයට වඩා ඊගාව පරියන්කයට කියන තාලෙට මේ වීර්ය තව තවත් උපමට්ටම් කරගෙන එයින් ලබා ගන්න තියෙන පසුපස්සේ ලබා ගන්න තියෙන සත්‍විබෝධිපාක්ෂික ධර්ම වලට ශක්තිය ධෛර්ය බලය ආලෝකයේ උණුසුම මේ ධර්ම කොටසෙන් තම තමන් දකින්න තම තමන් ආරක්ෂා කරන්නේ ගුණ ධර්ම වලින් තව තවත් වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත ඉත්තාවතාජම් මේවි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා එත්තාවතාජම් මේවි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා එත්තාවතාදයම්මි ඊතතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාදත්තබුනගා මහිත්‍තිකා යන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසන ආකාදත්තා ච ධම්මත්තා දීවානාගා මහිත්‍තිකා තිරං රක්ඛන්තු දීසං ආකාදත්තා ච ධම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සංඝක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝ පුසුපිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝ පුසුපිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝ පුසුපිතා